බුද්ධික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා Zoom එකේ. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ පින්වත් ස්වාමින් වහන්සේ තණ්හාව හේතු කොටගෙන උපාදානය හට ගන්නවා. උපාදානය හේතු කොටගෙන භවය සකස් වෙනවා. එතකොට උපාදානය නැති කිරීමට නම් අප ප්‍රායෝගික වශයෙන් කළ යුත්තේ කුමක්ද? එතකොට ඒත් එකම විදර්ශනා භාවනාවෙන් වෙන්වෙන් වශයෙන් වැඩි යුත්තේ නාම රූප ධර්මයන්ට. සලායතනයන්ට. ස්වාමීන් වහන්සේ. ඇත උපාදානය දුරු කරන්න තණ්හාවයි දුරු කළ යුත්තේ. තණ්හාව දුරු කරන්න අවිද්‍යාවයි දුරු කළ යුත්තේ. අවිද්‍යාව දුරු කරන්න මේ කියන විදර්ශනාවයි කළ යුත්තේ. එකකට එකක් සම්බන්ධයි. අර පටිච්චසමුපාදය කියන විදිහට හේතු ප්‍රත්‍ය වශයෙන් ඒවා ඇති වෙනවා වගේ තමයි අනිත් පැත්තට මේක නිරුද්ධ කරනකොටත් එකින් එක එකින් එක ප්‍රත්‍ය වෙමින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. වියුක්තව වෙනම එක කාරණයක් අරගෙන පුහුණු කරන්න බෑ. ඒ නිසා අවිද්‍යාව දුරු කිරීම තමයි ඒ සියල්ලට ප්‍රධාන සාධකය වෙන්නේ.